නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්න ලක්කිරුගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් මිලිඳු රාජපක්ෂේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා මේ සියලු කාරණා සම්බුද්ධ පරිනිර්වාණයෙන් 500 වසරෙකුත් වූ තැන මිලිඳු රජුරුවන් සහ නාගසේන මහරහතන් වහන්සේ අතර සිදු වූ ඒ අසිරිමත් දහම් පිළිසඳර පහසු වැටහීම් පිණිස අපට සරලව අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ සරල සිංහල අනුවාදය තවදුරටත් භාවිත කරමින් අපේ ස්වාමින් වහන්සේ මේ කාරණා පහදලා දෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් දහම් කාරණා දැනගන්න අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් මුලින්ම ගුරුදේව උත්තම ලොකු ස්වාමීන් වහන්සේ අපි වන්දනා කරගනිමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ සියලු දාහවයන් අපගේ নমස්කාරය උන්වහන්සේ උදෙසා වේවා. ඒත් එක්කම මා ඔබට මතක් කරන්නම් අද දවසේ අපේ සදහම් පිළිසඳරෙහි සැබෑති දායකත්වය අංක 232න් 1 ඉන්දොල මුල්ල දොම්පේ පදිංචි පින්වත් රංජනී අබේවර්ධන මෑණියන් සහ සෙව්වන්දී අබේවර්ධන තේජා අබේවර්ධන යන දෙයයන් දෙදෙනා විසින් දායකත්වයේ දරන්නේ ඒ සදහතියන් ඊටම සිතින් අපි සිහිපත් කරගන්නවා ඒත් එක්කම අද දවසෙත් අපට කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරුදේව උත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසර වැලිමඩ ශ්‍රද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපේ පාදාභිවන්දනයෙන් ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් මේ උතුම් දහම් කාරණා දැනගන්න අපි සතුටින් ඉන්නවා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත්නි පින්වත් මහත්තයා අපි මිලිඳු රාජ ප්‍රශ්නේ දැන් දෙවෙනි පොතේ අවසාන භාගය තමයි අපි කතා කරමින් යන්නේ. ඉතින් මේ මෙතුවක් කල් හරි මේ විදිහට ඉගෙන ගන්න ලැබීම නම් විශාල භාග්යයක්. විශාල භාග්යයක්. ඉතින් නිතර අහන අයට තමන්ගේ ජීවිතේ පින් තියෙනවා කියන එකට යම් තරමක් හරිනේ පිනක් තියෙනවා කියන්ට හැඟීමක් උපදිනවා. එහෙමයි. ඉතින් මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්න අහන්නේ. අනාගතයේ මේ බුද්ධ දේශනාවේ තියෙන යම් සිද්ධි යම් වචන අලලා අන් අය වාද ප්‍රතිවාද ගොඩනගයි ත්‍රිපිටකාගත දැනුමත් අටුවා දැනුමත් ගුරුවරුන්ගෙන් මනාව පුහුණු වෙච්ච දැනුමත් වික්ත ප්‍රතිබල පටිභාන ශක්තියෙන් යුතු භික්ෂූහු අනාගතේ පහළ නොවුනොත් ඒ සඳහා උත්තර කල්තියාම හදලා තියන්න ඕන කියලා තමයි රජතුමා කල්පනා කරලා නාගසේන මහරහතන් වහන්සේගෙන් මේ උපකල්පිත ප්‍රශ්න අහන්නේ. කියන්නේ මෙහෙම අහන්න පුළුවන්. රජතුමාට මේ ප්‍රශ්නයක් නැහැ. නමුත් රජතුමා හිතුවා මෙහෙම අහන්න පුළුවන්. එහෙමනේ. දැන් මේකේ වටිනාකම තමයි දැන් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ දැන් සාමාන්‍යයෙන් මේ වගේ අහන ප්‍රශ්න අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ ඔය කලාතුරකින් සමහර අය අහන ප්‍රශ්න තියෙනවා. ඒ හැර අපිට ධර්මයක් කියවන යනකොට අපි ඒ ප්‍රශ්නේ අරක මෙතන තියෙනවා මේක මෙහෙම තියෙනවා කියලා අපි එහෙම හිතන්නේ. අපි හිතන්නේ එතන ඒ විදිහට තියෙනවා මෙතන මේ විදිහට තියෙනවා. නිසක්ක ඔබ සංසන්දනය කරන්නවත් වාද කරන්න යන්නේ අපි. නමුත් මේ මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන වටිනාකම තමයි අර කෙනෙක් බාහිර විඳලා අහන්න පුළුවන් ස්වභාවයේ රජුරු අහනවා. ඒකෙන් උත්තරේ ලැබෙනවා. දැන් අද බලන්න මේ තියෙන ප්‍රශ්නේ කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ රහතන් වහන්සේලා බය සන්ත්‍රාස නැත්තෝය කියලා ධර්මයක් තියෙනවා නේද? ඒ වගේම ඔබ වහන්සේලා ධර්මයේදී විස්තර කරනවා නැවත රජගහනුවර ධනපාලනන් නාලාගිරි ඇත රජා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණෙනකොට රහතන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේ සමග පින්ඩපාතෙ වැඩිය රහතන් වහන්සේලා 500ක් බැහැරට ගියා ආනන්ද ස්වාමීන් වහන්සේයි බුදුරජාණන් වහන්සේ විතරක් ඉතුරු කරලා. දිසා අනුදිසා වලට වැඩියා රැතා ඇසා එන වීදියේට බුදුරජාණන් වහන්සේ වඩිනකොට රහතන් වහන්සේලාත් එහෙන් මෙහෙන් වැඩියා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයි ඉතුරු වුණේ. එදුරු කීම ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඒ රහතන් වහන්සේලා බියෙන් බය වෙලා ගියාද නැත්නම් තමන්ගේම ක්‍රියාවෙන් ප්‍රසිද්ධ වන්නේ යයි දසබල දසබලයන් වහන්සේව අනතුරේ හිලා වැඩසේක්ද? කියන්නේ ඔබ වහන්සේ දැන් සම්බුදුයි කියලා කියනවනම් ඕන්න නැතා එනවා ඕන දෙයක් කරගන්න කියලා ගියාද? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ අතුල්‍ය වූ විපුල වූ අසම වූ 이르දි ප්‍රාතිහාරි දකුණු කැමැතිව වැඩිසේක්ද? ඉතින් ස්වාමීනි නාගසේනයන් වහන්සේ රහතන් වහන්සේලා බය නැති පිරිසක් කියලා කියන ධර්මයේ හරිනම් අර ඇතා එනකොට රහතන් වහන්සේලා ඇයි ගියේ තැන් තැන් වල බය සහිතයිද ඔව් බය සහිතයි කියන්නේ අහන්නේ එහෙම බය සහිතයි නම් අර උඩ ධර්මයේ මොකද්ද කිව්වේ වෙන තැනක ඒ තමයි රහතන් වහන්සේලා බය නැති අය කියලා ඉතින් නාගසේන මහරහතන් වහන්සේ උත්තර දෙනවා රහතන් වහන්සේලා බය සන්ත්‍රාස නැහැ. ඒ වගේම නාලාගිරි යතා එනකොට රහතන් වහන්සේලා 500ක් ආනන්ද ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් විතරක් ඉතුරු කරලා මේ රහතන් වහන්සේලා තැන් තැන් වල වැඩියා. ඒතර බලන්න සමහර ඒ කාලේ ස්වභාවයේ දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක චාරිකාවේ වඩිනවා සමහරවිට එතන රහත් නොවිච්ච කෙනෙකුට ඉන්නේ ආනන්ද සානස් විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සුදුමල්ල ස්වභාවයක් ඉතින් නේද? අවශ්‍යයි. ඊට පස්සේ කියනවා මහරජාණනි යම් හේතුවකින් රහතන් වහන්සේලා බය වෙත්නම් තැතිගනිත් නම් ඒ හේතුව රහතන් හට රහතුන් හට මුළුමනින්ම සිඳී ඇත්තේය. එහින් රහතන් වහන්සේලා බය සන්ත්‍රාස නැත්තෝය. මහරජාණනි මහා පෘථුවිය සාරද්දි බිඳිද්දී සමුද්දර පර්වත ගිරිශිඛර ආදී දරා සිටිද්දී ඒට බය වේද? පොළව හාරද්දී කනිද්දී මහා පර්වත තියෙද්දී මේ පෘථුවිය බය වෙනවා දහනවා. අනේ නෑ ස්වාමීනි කියනවා. ස්වාමීනි යම් ඒකට හේතුව මොකද්ද? ස්වාමීනි යම් හේතුවක් නිසා මහා පෘථුවිය බය වෙයි නම් තැතිගනේ නම් පෘථුවියට හේතුව නෑ. එහෙමයි ස්වාමීනි. කියනවා ආන්නේ වගේ තමයි කියන රහතන් වහන්සේලාට බය වෙනවා නම් තැති ගැනීමක් අපදිනවා නම් ඒ හේතුව නෑ රහතන් වහන්සේට. පොළොව හරද්දී පොළොවේ වලවල් කපද්දී ඔය ගිරිසිකර දරාගෙන සිටිද්දී මහ මේ මේ පෘථුවියට බයක් උපදින්න විදිහක් නැහනේ. එහෙමයි. එහෙම ස්වභාවයක් පෘථුවියේ නැහනේ. ඒ වගේ තමයි බය තැති ගැනීම උපදිනවා කියලා ස්වභාවයක් රහතන් වහන්සේලාට නැහැ. ඒකයි. දැන් ඉස්සර එක ස්වාමීන් වහන්සේ නමකට හිතිලා තිනවා මේ තවත් ස්වාමීන් වහන්සේ නමක් ගැන මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා දන්නේ නැහැ කියලා. එච්චරම ඉරියව් සංවරයි ප්‍රණීතයි. දානේ වළඳන යන්නේ නැහැටි ඔක්කොම හිව්වා පුදුම සංවරයි සීයෙන්. ඊට පස්සේ දවසක් ඒ ස්වාමීන් මේ ලංකාව වෙච්ච එක. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පොඩි නමකට කිව්වා පොඩි නම අද පැම්පාස් වෙන්න ගිය වෙලාවේ වතුර ඇතුලෙන් ඇවිල්ලා අර තෙරුණාංශයේ පා පොඩ්ඩක් අල්ලන්න කියලා. ඊළඟට නායක හාමුදුරුවෝ නනයිනකට රහතන් වහන්සේ කියලා අපි චෙක් කරගන්න ඕන ස්වාමීන් වහන්සේ දැන් වඩිනවා. වඩිලා ටයිම් පාස් වෙනකොට අර පොඩි නම වතුර ඇතුලෙන් ගිහලා කකුල ඇද්දා. අදිනකොට අයියෝ කියලා ගැසිලා ගියා. කිඹුල කෙල්ලුවා කියලා. එතකොට දැනගත්තා එහෙනම් මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ. හේතුව බයත ඇති ගැනීම උපදින කිසිම හේතුවක් රහතන් වහන්සේලාට නැහැ. ඒ සංයෝජන ප්‍රහාණය. කියනවා මහරජාණෙනි ඉදින් ලක්ෂයක් ලෝක ධාතුවේ සියලු ආකාරයෙන් යුතු සකල සත්වයෝම ආයුධගත් අත් ඇතිව එකම රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම පිණිස වටකොට සිටිත්නම් ඒ රහතන් වහන්සේගේ සිතේ කිසිදු වෙනසක් ඇති නොවේ. ඒ මක් නිසාදයක් බියට තැති ගැනීමට තැනක් අවකාශයක් නැති නිසායි. ලෝක ධාතු ලක්ෂයකින් ලෝක ධාතු ලක්ෂයක පිරිසක් දඬු අවියාවිද අරගෙන එක්කෙනෙක් මරන්න ඉන්නවා රහතන් වහන්සේ වටා එහෙමයි ඒත් රහතන් වහන්සේගේ නම් ඉරියව්වකවත් වෙනසක් නැහැ එහෙමයි ස්වාමීනි එතකොට මහත්තයා අරහත්ත්වයේ කියන එක කොච්චර ශ්‍රේෂ්ඨ බයතති ගැනීම දුරු වූ දෙයක්ද කියලා හිතන්නේ මට හිතුනේ දැන් මේ මේ වාගේ තැනකදී දැන් අර අපි සබ්බේ බුද්ධා බලපත්තා පච්චේ කානංචයන් බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ කියලා සෙත්පතනවනේ. එහෙමයි ස්වාමී. දුරුතුන් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින්. එහෙමයි. ඔබට රැකවරණේ වේවා කියලා. ඒ ස්වාමී. ඒ රහතන් වහන්සේලා බයතට ගැනීම ඉක්මවා ගියා. තේජස මෙබඳුයි නේ ස්වාමී. මෙබඳු තේජසක් කියන්නේ ලෝක ධාතු ලක්ෂයකින් පිරිසක් ඇවිල්ලා වට කළා මරන්න හැදුවත් රහතන් වහන්සේලා ගිරියව වෙනස් වෙන්නේ එහෙනම් බුදුරජාන් වහන්සේ එහෙමයි ඒ නිසා බුදු ගුණ බලෙන්, දන් ගුණ බලෙන්, සංඝ ගුණ බලෙන් රහතන් වහන්සේලාගේ තේජසෙන් මේ බය තැති ගැනීම තියන අයට සෙත් වතනකට සෙත් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආරඤ්ඤේ රුක්ක මූලේවා ශුඤ්ඤාගාරේව බික්කෝ අනුසරේත සම්බුද්ධම් බයං තුම්හක නොසියා කියලා. ආරණ්‍ය වන ගුහාවල තැනි තලාවල හුදකලාවක ඉන්නකොට බයත් ඇති ගැනීමක් આવුත් බුදුරජාණන් වහන්සේ සීකරන්න බය නැති වෙනවා කියලා. නෝචේ බුද්ධං සරේයාත ලෝකජිත්තං නරාසබං අත ධම්මං සරේයාත නීයානිකං සුදේසිතං බය තැති ගැනීම එනකොට බුදුරජාණන් වහන්සේ මතක් වුනේ නැත්නම් දහං කාරණාවක් හිතන්නකෝ ධර්මය. එහෙමයි. බය තැති ගැනීම නැති වෙනවා කොහොම නිවනට පමුණවන ධර්මයේ හිතනකොට. බයත ඇති ගැනීම එනකොට ධර්මයේ මතක් වෙන්නේ නැත්නම් සංඝයා ගැන හිතන්නකෝ රහතන් වහන්සේලා ගැන. එතකොට නෝචේ ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං අත සංඝං සරේයාත. පුඤ්ඤක්කෙත්තං අනුතරං ලෝට උතුම් පිංකෙද. ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච බික්කවෝ බයං වා චම්බි තත්තං වා ලෝමහංසෝන හෙසති මේ විදිහට බුදුරජාන් වහන්සේ ධර්මයේ සංගරත්නයේ සිහි කරනකොට බය තැති ගැනීම ලොමු දහ ගැනීම, තැති ගැනීම ඔක්කොම නැති වෙලා යනවා. ඒක බුද්ධ වචනේනේ. නිසා ඕනෝ බයකට තැති ගැනීම කියන්නේ තුනුරුවන් සිහි කරන්න කියලා කියන්නේ. දැන් ඔය ගෙවල් ළමයි ගැස් වෙනවා, බය වෙනවා, හීනෙන් බය වෙනවා කිය මිනිස්සු කියනවා මිසක් එක එක පිරිත් ටිකක් කියලා නෝලක් දාන්නේ එහෙමයි ස්වාමීනි. තමන්ගේ දරුවාට ඔළුවට අත තියලා බය වෙනකොට, ගැස් වෙනකොට ඔළුවට අත තියලා තුනුරුවන් සිහි කරලා අඳුමතරේ මම ඔය කියපු දජග්ග සූත්‍ර කොටසවත් එහෙමයි ඉතිවිසෝ ගාතාව, ස්වාක්කාතෝ ගාතාව, සුපටිපන්නෝ ගාතාවවත් එහෙමවත් තේරෙන්නේ නැත්නම් සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයම් බලං අරහන්තානංච තේජෙන රක්ඛම්බන්දාමි සබ්බසේ මේ බලන් රහතන් වහන්සේලාගේ බිය නැති ස්වභාවය ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා රයිතුමනි රහතන් වහන්සේලාට නම් බය ප්‍රතිගන්නේ නැහැ කියලා ඊට පස්සේ විස්තර කරනවා මහරජාණෙනි අර දැන් 500ක් රහතන් වහන්සේලාට නාලාගිරි ඇතා එද්දීන් වැඩි යන්නේ තැන් තැන් වල ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතුරු වෙලා ඒක ඒකට හේතුව මෙහෙම ඒ රහතන් වහන්සේලා මෙහෙම හිතුවා කියනවා ඒ තමයි අද නරවර පවර වූ ජින වරෝත්තමයන් වහන්සේගේ වහන්සේ පුරවරට වැඩි කල්ලි මේ මහා වීදියේ නාලාගිරි ඇත රජා පෙරට දිවෙන්නේය එවිට බුද්ධ උපස්ථායක වූ ආනන්දයන් වහන්සේ දේවාති දේව වූ මහා නුවණැති බුදුරජුන්ට තම දිවි පූජා කොට පෙරට පනින්නාහ. ඒක සිද්ධ වුණානේ. ඒ කියන්නේ නාලාගිරිය හස්තියනෙකුට අනේ මගේ බුදුරජාන් වහන්සේට කරදරයක් නොවේවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට ඉස්සරහින් වැඩියා. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද ওই නාලාගිරි හස්තියා ওই ධනපාල හස්තිය ආනන්ද මා උදෙසා හිවිය ඔබ උදෙසා නෙවෙයි පිටිපස්සට යන්න කියලා. තුන් පාරක් කියද්දිත් ආනන්ද සානස් හිටියා. මගේ බුදුරජාන් වහන්සේට මේ යථාගෙන් අනතුරක් නොවේවා. මගේ බුදුරජාන් වහන්සේට අනතුරක් කරනවා මගේ දැසට නොපෙනේ වගේ. ඉච්චරම බියකරුයි සිද්ධිය. බුදුරජාන් වහන්සේට කරදරයක් කරන්න බෑ කිසි කෙනෙක්ගෙන් කියලා අපි දන්නේ ධර්මයෙන්නේ. ওই ධර්මය මතක තිබ්බේ ආනන්ද ස්වාමීන් වහන්සේටනේ. එහෙව් ධර්මයේ දරාගත් ආනන්ද ස්වාමීන් වහන්සේ නිස්සරයට පැන්නේ. ඒකට හේතුව එච්චර බිහිසුණු මේ සිද්ධිය. නාලාගිරියතා කියන්නේ දැන් ওই පෙරහැරට යන වල්ලලියෙක් වගේ නෙමෙයි. මහා සද්ධාන්ත නවරියන් ඔස නවරියන් උස මහා සද්දන්ත දිග දල තියෙන. ඒ දලවල මිනිස්සු මේ ඇනගෙන දේ වලින් වැක්කිරිච්ච ඇස් රතු වෙච්ච පොළොවේ අඩිය තියෙනකොට දූවිලි ඇවිස්සලා යන දකින්නකොටම මිනිසුන්ට කලන්තේ හැදෙන ඒ දිශාවක් වැටෙන්නේ නැති මිනිස්සු ඉස්සුලුලු අත දුවන මහා ගෝසාවක් ඇහෙන මහා පොළොව පෙරලෙනවා වගේ මහා විශාල ගෝසාවක් එක්කයි ඇත ඇන්නේ නාලාගිරි මේ අපි පොඩි මේ චිත්‍රවලටයි වෙසක් තොරන් වලයි දැකලා මේ අපිට දැන් මේවා ටිකක් සොච්චම් වැඩ වගේ. එහෙසම්. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහට වැඩි වෙලාවේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් යද්දිත් ආනන්ද සාංශ වැඩි නෑ. බුදුරජාණන් වහන්සේ ආනන්ද සාංශ හිටපු පොළව එහෙමයි. කරකවල පිටිපස්සෙන් තිබ්බා. එහෙයි. ඊට පස්සේ නාලාගිරි හස්තිය බුදුරජාණන් වහන්සේ කරා ඇවිල්ලා දමණය වුණා. ඉතින් රහතන් වහන්සේලා හිතුවා කියනවා ඉතින් අපි සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේ අත්හැර නොගියෝම නම් ආනන්දයන් වහන්සේගේ ගුණ ප්‍රකාශ නොවෙන්නේ. එහෙමයි ස්වාමී. එමෙන්ම නොසෙල්වී සිටින අප බොහෝ දෙනෙකුන් දැක ඇත් රජාද භාග්‍යවතුන් වහන්සේ ළඟට නොෙන්නේය. එහෙන් අපි පහව යන්නෙමු. මෙසේ මේ මහා ජනකාය ක්ලේශ බන්ධනෙන් නිදහස් වන්නේය. ආනන්දයන් වහන්සේගේ ගුණයේද ප්‍රකට වන්නේය යනුවෙන් මෙසේ සිතා ඒ රහතන් වහන්සේලා දිසා අනුදිසාවන් වල විසිර ගියා කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්නේ ඉතින් ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ඇත් රජාව দমনය කළ කුඹස්තලිය අත කියලා මා කුංජර නාගමාසදු දුක්ඛං හි කුංජර නාගමාසදු නහිනෝ හතස්ස මා කුංජර සුගතියෝති ඊතෝ පරඤ්ඤතෝ කියලා ඇත් රජු උඹත් ඇතේ මමත් ඇතේ මේ බුද්ධ නාගයාට මේ හිත දූෂ්‍ය කරගෙන දුගතිය යන්න එපා කිව්වා. එහෙමයි ස්වාමී. ඉතින් ඇතා පොළොවේ දන ගහලා ඊට පස්සේ දල දල දෙක පොළොවේ ඇතුළට දාලා හොඳ හොඳේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟට දාලා දූවිලි අරගෙන ඇඟට දාගත්තා කියන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් සීරිදියෙන් ඇතාට කතා කරන්න සලස්සලා සීලේ පිහිටුවා කියන්නේ. ඉතින් ඒ ධර්ම දේශන ආදී ශ්‍රවණය කරලා බොහෝ දහස් ගණන් දෙනා සසර දුකෙන් නිදහස් වෙනවා. ඉතින් මේ විස්තර ඕන් ඒ ඊට පස්සේ සංඝයා අතර කතාවක් ඇති වුණා. අනේ මේ ආනන්දයන් වහන්සේ පැන්නනේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පිටට මෙහිම සිද්ධියක් වුණානේ කියලා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සවස් කාලේ කියන මේ ආනන්ද මා මා ඉදිරියට ඇවිල්ලා මේ විදිහට ජීවිත පරිත්‍යාග කළේ මේ ජීවිතේ විතරක් නෙමෙයි කියනවා. කලින් සංසාරෙත් එහෙම කළා කියලා. එහෙමයි. කලින් මිනිස්සෙක් කුඹුරට යන මිනිස්සෙක් යනකොට මූණ සෝදන්න ඇලට යනකොට ඇලේ රත්තරන් පාට කකුළුවෙක් ඉඳලා. එහෙමයි. ඊට පස්සේ මෙයා මේ කකුළුව අරගෙන පොඩ්ඩක් ඔළුව අත ගාලා වතුරේ තියලා. එහෙයි. ඊට පස්සේ හැමදාම දැන් අරයා කුඹුරට යනකොට ඉක්මනට අයිනට එනවා අර කකුළුව. ඊට පස්සේ කකුළුව අරගෙන කරේ තියාගන්නවා. එහෙයි. හැන්දෑවෙක ඉඳලා හවසට යනකොට වතුරට දානවා. මේකට කකුළුව පුරුදු වුණා. එහෙමයි සාම. ඊට පස්සේ දවසක් මේ කපුටියෙකුට ආසාවක් හිතුණා අර මේ ගොවියාගේ ඇස් දෙක උගුල්ලන්න. එක එක එක කපිටුයන් කපුටියන් හිතෙන ඒවා. ඊට පස්සේ කොහොමද මේ මේ මිනිස්සයා මරාගන්නේ කියලා කපුටව කොළඹවලා ඒ විසගෝරස් නාගේ යාළු කරගෙන ඉතින් නාගයාගෙන් ඉල්ලීමක් කරා අර මිනිස්සයාට දෂ්ට කරපන් කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විසගෝර සර්පයා මේ ඇවිල්ලා අර මේ කුඹුරට දැන් අර කරේ තියාගෙන යනකොට දෂ්ට කළා. දෂ්ට කරපු ගමන් වැටුණා. එහෙමයි ස්වාමී. වැටිලා දැන් නාගයා එතන ඉන්නවා. එතකොටම අර කපුටිත් ඇවිල්ලා ආරයාගේ ඇස් උගුල්ලන්න හැදුවා. ඊට පස්සේ කකුලුවා අර කරෙන් ඇවිල්ලා එක අතකින් කපුටිගේ බෙල්ල අල්ලගෙන අනිත් අතෙන් නයාගේ බෙල්ල අල්ලගෙන විසෝරවලා ණයා විසෝරවල ණයාගේ බෙල්ලයි කපුටුගේ බෙල්ලයි කඩලා දානවා. ඒ කපුලුව. එහෙමයි ස්වාමීනි. ඒ විදිහට බේරගත්තා කියනවා. ඒ කාලේ කපුලුව වෙලා ඉපදලා තියෙන ආනන්දයන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. අර ගොවිය වෙලා ඉපදුනේ මහා බෝධිසත්වය මට මතක හැටියට මම ඒ කතාව කිව්වේ. ඉතින් ඒ විදිහට දෙවි මිනිසුන් අතර ජීවිත පරිත්‍යාගයෙන් ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා කියලා මේ බුද්ධ දේශනාවේ මේ ජාතක කතාවල විස්තර වෙනවා. ඉතින් මේක අහලා බොහෝ සන්තෝෂයට පත් වුණා කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ප්‍රශ්නේ මැනවින් විග්‍රහ කළා. මෙසේ රහතන් වහන්සේලාට බයක් හෝ තැති ගැනීමක් හෝ නැත්තේමය අනුසස් දැක රහතන් වහන්සේලා දිසා අනුදිසාවන්හි විසිර ගියාය කියලා මම මේ මේ මගේ මේ කාරණාව තේරුම් ගන්නවා කියලා. ඒතර මේකේ බලන්න දැන් අද මෙහෙම දෙයක් වෙනවා හවසට නාලාගිරිය ඇතා එනවා මේ පාරේ යනකොට කියලා රහතන් වහන්සේලා එකිනෙක කතා කර ගැනීමක් නැහැනේ. එහෙමයි ස්වාමී. ඉංගියෙන් දෙන එකක් නැහැනේ. දේ දකිනවා නිහඬව වදිනවා. එහෙමයි. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේ ඔන්න නිකලස් බව. ඔන්න නිකලස් බව. ස්වාමීනි මේ ප්‍රශ්නේ බැරි වෙලාවත් මේ අපෙන් එහෙම මේ ශ්‍රාවකයන් විදිහට අපෙන් කවුරු හරි මේ ප්‍රශ්නේ මතු කරා නම් මේ රජුරු මේ කලින් මතු නොකරන අවස්ථාවක මේ අපිට මේ කාරණා නොතේරී තියෙන්න පුළුවන් නේද? ඔව් ඒකයි ඒකයි ඒකයි. ස්වාමීනි අවසරයි අර නාලාගිරි දමනේ පිළිබඳව එම අවස්ථාවේ රහතන් වහන්සේලා කටයුතු කළ ආකාරය ආකාරය පිළිබඳව ඔබ වහන්සේ පෙන්වවදාලේ. ඔව් මහත්තයා දැන් ඒ ඒ කාරණාව එතනින් ඒ රජතුමාට ඒක නිර්වුල් වෙලා ගියා. එහෙමයි. ඒ රහතන් වහන්සේලා බයකට ගැනීම වලින් යුක්ත පිරිසක් නෙවෙයි. නමුත් නාලාගිරි දමනයේදී ආනන්ද ස්වාමීන් වහන්සේගේ ගුණ ප්‍රකට කරන්න ඕන නිසායි මේ ඒ විදිහට උනේ කියලා. ඉතින් ඒ වගේම ඊට පස්සේ මිලිඳු රජුරෝ එක සතුටින් අනුමෝදන් වෙලා ඊළඟට අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා පවසනවානේ තථාගතයන් වහන්සේ ਸਰවඥයි කියලා. කියන්නේ සියල්ල අවබෝධ කළා සියල්ල වැටහෙනවා කියලා. එහෙම වුණාට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා නිර්පා හැරිය කල්හි චාතුම ගංවැස්ස සාක්‍යවරු සාම්පති මහ බ්‍රහ්ම රාජයාත් බීජ උපමාවෙනුත් වහුපැටියාගේ උපමාවෙනුත් දක්වා භාග්‍යතුන් වහන්සේව පහදවත් කමා කෙරෙව්වා සෙනෙහ කෙරෙව්වා එතකොට සියල්ල අවබෝධ කළා නම් තවක් කෙනෙක් කිව්වට පස්සේ සමාව දෙන එකක් එහෙම කොහොමද දෙන්නේ කියලා අහන්නේ. එතකොට ওই සිද්ධිය මේකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ චාතුමාවේ වැඩ සිටිද්දී ශාක්‍යයන්ගේ ජනපදයේ ඒ වැඩ සිටිද්දී සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ 500ක් සංඝය වඩිනවා. වැඩිලා බුදුරජාණන් වහන්සේ ගන්ධකුටිය වැඩ සිටිද්දී එළියේ දැන් තැන්වල ඉඩ පාඩු තියෙන තැන්වල පාත්‍ර සිවුරු තියෙනවා. ඉතින් ආගන්තුකව කතා කරනවා පාත්‍ර සිවුරු තියෙන සද්දෙත් ගෝසාවක්. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද සංසයෙන් ඇහුවා ආනන්ද මොකද්ද ගෝසාව මාළු අල්ලන තැනක් වගේ කියලා. ස්වාමිනී මේ සාරිපුත්‍රයන් ප්‍රමුඛ කරගෙන 500ක් සංඝයා වැඩලා. ආනන්ද මේ කියන්න කිව්වා මාළු අල්ලන තැනක් වගේ සද්දේ. ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙන්නවත් කැමති නැහැ. දැම්ම යන්න කියලා. ඉතින් කිව් ආනසානස ගිහිල්ලා කිව්වා. දැන් අද වගේ එකක් ওই වගේ අපිට කිව්වනම් අපිත් ටිකක් ඔක කියන්න ඇද්දිලා පැද්දිලා. ඒ සාරිපුතම ගලම් මහ රහතන් වහන්සේ ඉන්නවා. ආනන්ද සානස තමන්ගේ කෘත්‍ය කරනවා. ආනන්ද සානස ගිහිල්ලා කිව්වා. ඒ ගමම්ම සාරිපුත මුගලන් මහ රහතන් වහන්සේලා පාත්‍ර සිවුරු අරන් සංඝයාත් එක්ක වැඩියා. ඒතර චාතිමාවේ එදා ප්‍රජාශාලාවක සම්නිපාතාගාරයක සාක්ෂිවරු රැස් වෙලා දැක්ක මේ සංඝයා ගියා ගියපයින් එනවා. අනේ ඇයි ස්වාමීනි? තථාගතයන් වහන්සේ අපිව බැහැර කළා කියලා. අනේ ඔබ වහන්සේලා මෙතන වැඩ ඉන්න අපි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පහදවන්නම්. කියලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා සාක්ෂිවරු කිව්වා ස්වාමීනි සමාව දෙන්න ඒ සංඝයාට. ස්වාමීනි වහු පැටියෙක් මව් ඇසි දකින්න ලැබුණාම දුකට පීඩාවට ව්‍යසනයටපත් වෙනවා. ඒ වගේ මෙතන අලුතෙන් ඔබ වහන්සේ වෙනුවෙන්ම මහාන වෙච්ච සංඝයා ඉන්නේ. ඒ නිසා ඒ වෙලාවේ දුකට පීඩාවට ව්‍යසනයටපත් වෙනවා. මේ අලුතෙන් පැලුණු පැලයකට හරියට වතුර බීජ දාලා ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒ පැලෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේ අලුතෙන් පැවිදිලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම ඉන්න සංඝයා මෙතන ඉන්නවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් සමා කරන සේක්වා කියලා. සාම්පති මහ බ්‍රහ්මයාත් ඒ වෙලාවේ බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා ඔය වහුපැටියාගේ උපමාවත් බීජේ උපමාවත් කියනවා. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ නිහඬව ඉවසනවා කමක් නැහැ කියලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දිවසින් බලාගෙන ඉන්නේ. මුගලන් මහරහතන් සංඝයාට කිව්වා "ත්‍රි ආයස්මන්තනේ තථාගතයන් වහන්සේ අපිට සමාව දුන්නා. අපි දැන් යමු" කියලා අර පිරිස ආපහු බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සංඝයාට කියනවා පින්වත් මහණෙනි මේ පැවිදි ජීවිතයට ආපු කෙනාට උවදුරු හතරක් තියෙනවා. හරියට රළ පහකට බහින කෙනාට උවදුරු හතරක් වගේ. වතුරට බහින කෙනාට උවදුරු හතරක් තියෙනවා. ඒ වාගේ පැවිදි වෙන කෙනාටත් උවදුරු හතරක් තියෙනවා. එහෙමයි. ඒ තමයි වතුරට බහින කෙනාට රැළ රැල්ල ගහන එක උවදුරක්. ඊළඟට තමයි කිඹුල්ලෝ එන්න එක උවදුරක්. දියසුලි උවදුරක්. සැඩ මෝරු වෙන්නේ ගොදුරක්. ඒ වගේ තමයි කියනවා මේ පැවිද්දට ආවට පස්සේ යම්කිසි කෙනෙකුට තරහ යනවා නම් නිතර නිතර. ඒ මේ තරහ යන්නේ ගොදුරක් කියුවා. ඊට පස්සේ කුම්බීල බය, කිඹුල් බය කියන්නේ කෑමට කෑදරයි නම් භික්ෂුව එයාගේ නිවන් මාර්ගයට එක බාධාවක් කියුවා. දියසුලි වගේ කිව්වා පංචකාමයේ මේ අහුවෙන උඩ ඉන්න කෙනෙක් පංචකාමයට අහුනොත් යටට දානවා. දිය සුලිය නේසයි. එහෙමයි. හොඳට ගුණවත්ව ඉන්න කෙනෙක් හාමුදුරු නමකට මොකක් හරි පංචකාමයකට මේ හාමුදුරු අහුනොත් එහෙම ඒ උතුම් බව නීච කළා දානවා. ඒ පංචකාමයේ ස්වභාවය. ඊළඟට සැඩ මෝරු මෝරු මෝරුන්ගේ දත් දැකලා තියෙනවනේ අහුනොත් අහුනම තමයි. එහෙමයි සර්. ඒ මාතුගාමා මාතුගාමා තිස්ස වචනීය කාන්තාවන්ට කියන නමක් කිව්වා. සැඩ මසුන්ට අහුණා වගේ කිව්වා ගෑණියෙකුට අහුණා. පැවිදි ජීවිතේ. ඉතින් ඒ නිසා මේ විදිහට විස්තර කළා ඒ දේශනාව කළා. ඉතින් ඒ වෙලාවේ මේ දැන් රජ්ජුරුව අහන්නේ බුදුරජාණන් වහන්සේට සියල්ල වැටහෙනවා නම් අවබෝධ වෙනවා නම් අර ඡාතුම් මිනිස්සුයි මහා බ්‍රහ්මයායි ඇවිල්ලා ඔය උපමාව කියනකල් සමාව දෙන්න හිටියයි කියලා. ඒක හරිනම් සර්වඥ බව වැරදි. සර්වඥ බව හරිනම් මේක වැරදි. ඊට පස්සේ අපේ රහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි ඔය උපමා ධර්මය තථාගතයන් වහන්සේම කලින් ප්‍රකාශ කරපියෝ. මට මතකයි මේක යම්කිසි ජාතක අටුවාවක හෝ එහෙම නැත්නම් සූත්‍ර දේශනාවක මට හරියටම තැන මතක නෑ. මේ උපමා තියෙනවා. අර මව්වැස්සියගේ මව්වැස්සියගේ උපමාවයි බීජ උපමාවයි වෙන තැනක තියෙනවා. එතකොට කියනවා රජතුමනි මේ ධර්මය මේ උපමාව බුදුරජාණන් වහන්සේම කලින් කියපු එකක් කියන්නේ. ඒව අරගෙන තමයි කියනවා මේ මිනිස්සුත් මහා බ්‍රහ්මයාත් කිව්වේ උපමාව. බුදුරජාණන් වහන්සේ ඒ උපමාම ඔවුන් කියද්දී අනුමෝදන් වුණා කියනවා. උදාහරණයක් කියනවා සොඳුරු සොඳුරු මధుරතර උපමා කියන්න දක්ෂයිනේ අපේ නාගසේන මහරහතන් වහන්සේ. උපමාවක් කියනවා රජතුමනි ස්ත්‍රියක් ස්වාමියා සන්තක ධනෙම්ම ස්වාමියාව සතුටු කරයි. සිත් ගනී පහදවයි. එවිට ස්වාමියා යහපතයි අනුමෝදන් වේ. ස්වාමියාම තමයි හාල් පොල් සීනි ටික ගේන්නේ, එළවලු ගේන්නේ. gederin මේ බිරිඳ ඒක හදලා දීලා මේ රසයට හදලා දෙනවා. එතකොට අර මේ ස්වාමියා කියන බොහොම අගේ කියලා. නමුත් ඒ ඔක්කොම ගෙනාවේ ස්වාමියා. ඒ වගේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙන උපමා චාතුම වැසි මිනිස්සුත් මහා බ්‍රහ්මයාත් වේලාව අනුව බුදුරජාණන් වහන්සේටම සීකලා. එහෙමයි ස්වාමී. මිසක එයාලට පහළ වෙලා එහෙම එකක් නෙවෙයි කියනවා. කියනවා ඒ විදිහට උපමාවෙන් සිත් ගත්තා කියනවා. මහරජාණෙනි කරණ වෑමේ රජුසන්තක වූ රම්පණාව ගැන රජුගේ උත්තමාංග වෙන හිස සරසා රජු සතුටු කරන්නේ ප්‍රීතිමත් කරන්නේ පහදවන්නේ යම්සේද. රජතුමා රජතුමාගේම තියෙන රත්තරම් පණාව අරන් කරන වෑමියා හිස පීරන්නේ ඔක්කොම කරන්නේ. හරිනේ උපමාව තේරෙනවනේ. ඒ වගේ කියනවා මේ බුදුරජාණන් වහන්සේම කලින් දේශනා කරපු උපමා අරගෙන තමයි කියනවා මේ මේ කාතෝම වැසි ගෘහපතිවරුත් සහම්පති මහ බ්‍රහ්මයන් උපමා කිව්වේ. ඉතින් මහරජාණෙනි ශිෂ්‍ය නමක් තම උපාධ්‍යයන් වහන්සේ විසින් ගෙනන ලද පින්ඩපාතය උපාධ්‍යයන් වහන්සේටම පූජා කොට උපාධ්‍යයන් වහන්සේව සතුටු කරනවා කියන. එහෙමයි ස්වාමී. දැන් ඉස්සර කරන්නේ පින්ඳ පාතේ ගිහිල්ලා ඇවිල්ලා පාත්‍රය දානශාලාවේ තියලා මූණකට සෝදාගෙන ඇෙන්නේ. ඒතකොට සාමාන්‍ය මහා තෙරුන් වහන්සේලා පින්ඳ පාතේ ගිහිල්ලා දන්ශාලාවට වැඩියට පස්සේ පොඩි නමවල තමයි දන්ශාලාව හදලා උන්වහන්සේලාට වැඩිහින්ද සලස්වලා අර දිනාපිය වගේ වැඩිපුර ඒවා අයින් කරලා අවශ්‍ය ප්‍රමාණයට පාත්‍රයට යොමු කරලා මහා තෙරුන් වහන්සේලාට පූජා කරනවා. එහෙම. ඉතින් එයා ඒ වත් පිළිවෙත් ටික කළාට ගිනාවේ දාන්නේ මහතෙරුන් වහන්සේමනේ. ඒ වගේ කියනවා මෙයාලා මේ උපමා කිව්වට බුදුරජාණන් වහන්සේමයි කියන ඒ උපමා කලින් වදාළේ. ඒ උපමා වලින් ප්‍රසන්න වූ බුදුරජාණන් වහන්සේ සංඝයා නැවත කැඳෙව්වා කියනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් අපිත් ධර්ම දේශනා කරනවානේ. ඒකට අපි අපි ධර්ම දේශනා කරනවා කර දැන් ධර්ම දේශනා කරනවා. ඒතකොට මහත්තයා මේ ධර්ම දේශනා කරන්ද මේ මේ දහම් පණිවිඩ මේ භාෂාව මේ දහම් කරුණෝ ඊළඟට අපිට බණ කියන ක්‍රමේ ඊළඟට ඒ රටාව ඒ ඔක්කොම අපි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? එතකොට අපිට අලුතින් වැටෙන්නේම නෙවෙයි. එහෙමයි. සාමාන්‍යයෙන් බාහිර කෙනෙක් හිතුවට මේ හාමුදුරන්ට වැටෙනවා මේ හාමුදුරුවෝ කියනවා කියලා එතෙන් මේ පරිසරය ඔක්කොම ගුරුවරේ කදලන්නේ. ආ උදාහරණයක් ඕනේ මේ මාධ්‍ය දැන් මේ සද්ධායකත් අපේ ලොකු ස්වාමීන් වහන්සේම මේක මූලික වෙලා ආරම්භ කරලා ඒතර මාධ්‍යත් හදලා ශිෂ්‍යයොත් හදලා ශිෂ්‍යයන්ට ගියන්න බණත් උගන්වලා හැම එකක්ම කරලා ඒතට ඒක ඒක කේන්ද්‍රයිනේ ඔය සාමාන්‍ය උපමාවක් ඔය ගත්තේ ඉතින් බුදුරජාන් වහන්සේම තමයි කියනවා ධර්මයේ දේශනා කළේ උපමා දේශනා කළේ ඒ කරුණම තමයි කියලා බුදුරජාණන් වහන්සේගේ හිත පැහැදිලි වෙන්නේ කියලා පැහැදිලි නේද? ඉතින් ඒ විදිහට කිව්වට පස්සේ මේ අපේ රජතුමා බොහොම සන්තෝෂයටපත් වෙලා ස්වාමිනේ වැටුණා කියලා සාදුකාර පවතයි. ඇතරම මේ වෙලාවේ එතන මේ සිද්ධිය කොහොම වුණාද කියලා අපිට හිතන්න අමාරුයි. ඒ ප්‍රශ්නයක් ගානේ සාදුකාර දිදී අනුමෝදන් වෙවි නේද? මහා වනේ උදකලාවේ සමහර දෙවරු දස දහස් ගණන් දෙවරු මහා වනේ බලාගෙන ඉන්න ඇති මේ ස්වාමීන් වහන්සේ අර යම්තාක සත්පුරුෂ භාසිතයන් නැත් ඒ සියල්ල ශාස්ත්‍රූන් වහන්සේගේ අපේවා උපුටා දැක්වීමයි කරන්නේ කියලා ඒ නාමසේන මහරහතුත් නෑ ඒ සූත්‍රයේ උත්තර සූත්‍රය කියලාමයි උත්තර කියන මහරහතන් වහන්සේ ඔය අටලෝදාමෙන් කම්පා පෘතජන සත්වයා කම්පා වෙන හැටි ශ්‍රුතවත් ආර්ය ශාවකයා කම්පා නොවන හැටි විස්තර කරද්දී වෛශ්‍රවණ දෙවි රාජයා සක්දෙවිඳුන්ට කියනවා හරි ලස්සනට ධර්මයේ දේශනා කරනවා අද මේ උත්තර ස්වාමීන් වහන්සේ කියන. එහෙමයි. එතකොට සද්දේවිඳු එතනින් අතුරුදහන් වෙලා උත්තර ස්වාමීන් වහන්සේ ළඟ පහල වෙලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පුදුම ලස්සනට මේ කාරණා විස්තර කළා ඔබ වහන්සේට වැටහෙනව නේද මේවා හිතට කියලා. එහෙමයි සර්. සද්දේවිඳුන් මේ ශ්‍රද්ධාව නිසා ඒ කාරණා මතක් කළා ස්වාමීනි. ඒක ඒක ඒක 아무ත සිද්ධියක් ඉතින්. ඊට පස්සේ කියනවා සද්දේවිඳුනේ මේ ලෝකේ යන්තාක් සුභාසිතයක්ද ඒ සියල්ල තථාගතයන් වහන්සේගේ කියනවා. ශබ්ද විඳින උපමාවක් දේශනා කරන්නම් කියලා. විශාල වී ගොඩක් තියෙනවා. මිනිස්සු තමන් තමන්ට පුළුවන් වාදන වලින් වී ගොඩෙන් වී අරන් එනවා. ඒතර මගදීන් කට්ටිය අහනවා කොහෙන්ද ওই වී කියලා. ඊට කියනවා වී අතන වී ගොඩේ තියෙන්නේ අපේ අපිට පුළුවන් වාදනෙට අපි මේ අරන් එනවා කියලා. ඒ වගේ තමයි කියනවා මේ ලෝකේ යන්තා සුභාසිත වචන නැද්ද යහපත් වචන නැද්ද සියල්ල තථාගතයන් වහන්සේ වහන්සේගේ අපිට ශක්ති පමණින් ඒ වචන අරන් තියෙන්නේ. දැන් ධර්ම දේශනා කරන හාමුදුරුවෝ තමන්ට ශක්ති පමණින් බුද්ධ වචන ටික අරන් තියෙන්නේ. එක එක්කෙනා එක එක විදිහට අරගෙන. ඒත් කියන වචනේ සැබෑ බුද්ධ වචනය නම් ඒක අර මහ විහි ගොඩින් තමයි. ඉතින් ඒ ඒ විදිහට ඉතින් ඒකට බලන්න ශාස්ත්‍රුන් වහන්සේට රහතන් වහන්සේලා ගරු කරමින් වාසය කරන මට තේරෙනවා මට අවබෝධ වුණා මට මෙහෙමයි මට මෙහෙමයි කිච්චේ යන්නේ නැතුව ශාස්ත්‍රෝන් වහන්සේට ගරු කරන හැටි. මම දැක්කා මේ මිලින්ද ප්‍රශ්නේ සමහර මේ පෙරවදන් වල වෙනස් සංස්කරණ වල මේ නාගසේන මහරහතන් වහන්සේටත් වැරදුනා කියලා මේ පෙරවදන් වල ලියනවා. ඒ කියන්නේ එච්චර ඥානෙදී. අනේමයි ස්වාමී. ඒ මේ පුදුම ලෝකයක් ඉතින්. ඉතින් ඒ නිසා අපි බලමු ඉදිරියටත් අපි ඉදිරියට කාරණාවක් කතා කරගමු. අවසරයි ස්වාමී. ඒ තමයි ඊළඟ ප්‍රශ්නේ අහනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ගාථාවක් තියෙන මුනිවරයා ගැන සන්තවාතෝ බයං ජාතං නිකේතා ජායතෝ රජෝ කියලා මේ එක්වි වසන කලට තමයි බය හටගන්නේ නිවසක සිටීමෙන් තමයි කෙලෙස් උපදින්නේ ගේ දොර අත්හැරීමත් එක්වියෙන් හැම දුරු කිරීමත් ඒකාන්තයෙන්ම මේ මුනිවරයාගේ දර්ශනයක කියනවා ඒ කියන්නේ එක්කෝ ඉන්නේ හුදකලා වෙනවා ගෙවල් දොරවල් අත්හරිනවා. එකට වාසය කිරීම අත්හරිනවා. ඒක තමයි මුනිවරයාගේ දර්ශනය. එතකොට ඔබ වහන්සේලාම දේශනා කළා බුදුරජාන් වහන්සේ කෝසල සංයුත්තේ රාම්‍ය වූ විහාරයන් කරවන්නේ එහි බහුශ්‍රත සංඝයා වැඩ වාසය කරවන්නේ කියලා කියනවා. ඒතර විහාරයක් හැදුවා කියන්නේ ගොඩාක් සංඝ එකතැන ඉන්න තැනන්නේ. එතකොට කියනවා අර එක්වි වසන කලට කෙලස් බිය හට ගන්නවා කියන බණපදේ ඇත්තනම් දැන් විහාර පූජා කරන එක බොහොම හොඳයි කියලා ඒ කියන එකයි ගැළපෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා මේ මේ ප්‍රශ්නේ ඔබ වහන්සේ කරා යොමු වුණා විසඳන්න කියලා. නාගසේන මහ රහතන් විස්තර කරනවා රජතුමනි භාග්‍යතුන් වහන්සේ විසින් එකට වාසය කිරීම බය හටගනී නිවස එක සිටීමෙන් කෙලෙස් උපදිනවා. ගේ දොර අත්හැරීම, එක්වීම දුරු කිරීම ඒකාන්තයෙන් මුනිවරයාගේ දැක්මයි කියලා වදාරන ලද වචනය ස්වභාව වචනයක්. ඒ තමයි රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඒ වගේම ඉතුරු නැති වචනයක්. ඔය තමයි රහතන් වහන්සේලාගේ ඒකාන්ත ස්වභාවය. ඒ වගේම නිස්සේස වචනයක්. වෙන ක්‍රමයක් නැති වචනයක් ශ්‍රමණයන් උදෙසා වූ වචනයක් ශ්‍රමණ සාරූප්‍ය වචනයක් ශ්‍රමණයන්ට ගැළපෙන වචනයක් ශ්‍රමණයන්ට සුදුසු වචනයක් ශ්‍රමණ ගෝචර වචනයක් ශ්‍රමණ ප්‍රතිපදාවේ වචනයක් ශ්‍රමණ ප්‍රතිපත්තියේ වචනයක් මහත්ය ශ්‍රමණයන්ට ගැළපෙන ශ්‍රමණයෝ අතර තියෙන වචන ටිකක් තියෙනවා දැන් අපි වැඩි ගත් ඕ වැඩි ඕන්නේ අපි මෙහෙම ගමු ආයශ්‍රමතුනි එහෙසම් කියලා කියන වචනේ ගිහි අයට කොතනකවත් පාවිච්චි කරන්න අවස්ථාවක් නැහැ. ගිහි අය හාමුදුරුවෝ හරි ස්වාමීන් වහන්සේ හරි ওই වගේ වචන නේ පාවිච්චි කරන්නේ. ඒතකොට පැවිද්දන් අතර තමයි ආයස්මතුනි ආවුසෝ කියන වචන පාවිච්චි වෙන්නේ. ওই වගේ තව වචන තියෙනවා. සංඝයා අතර විතරක් පාවිච්චි වෙන සංඝයාට අදාළ දේවල්. මේ වගේ කියනවා මේ ශ්‍රමණයන්ට සාරූප්‍ය වචනයක් කියනවා මේ ගිහිගේ ඒ එක්ක වෙන්නේ නැතුව ඉන්න එක පිරිසක් එක්ක ඉන්නේ නැතුව හුදකලාව ඉන්නවා කියන එක මේ මුනිවරයාගේ රහතන් වහන්සේලාගේ චිත්ත ස්වභාවය ඊට පස්සේ කියනවා මහරජාණෙනි වනයේ හැසිරෙන වනවාසී මුවෙක් ඒ වනෙහිම එක තැනකට ආලේ නොකොට ගුරුවරයෙක් රහිතව ඍෂි පරිදි වනයේ සැරිසරයි නම් ඍෂි පරිදි සැතපෙයි නම් එසේම මහරජාණෙනි භික්ෂු විසුණී එකට වාසය කිරීමෙන් බය හට ගන්නවා කියලා තැන් තැන් වල වාසය කරනවා ඉතින් මේ යුගයේ ඉවරයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ රහතන් වහන්සේලා වණෙන් වණේට තැන් තැන් වල හිතවත් කවුරුවත් නැහැ. අඳුරන අය කවුරුවත් නැහැ. ඇයි අද මේ හිටියා හිත වෙන තැන. මේ හාමුදුරුව කවුද කියලා කවුරුත් දන්නේ හැම තැනකම ආගන්තුක විදියට බලන එක තියෙන්නේ. ස්වාමිනේ ශේක ප්‍රතිපදාවේ හික්මන ස්වාමීන් වහන්සේත් ඒ ඒ විනයානුකූලව එහෙම ඒ ඒ ඉස්සර තිබ බුද්ධ කාලේ ක්‍රමනේ එහෙමයි ස්වාමී ඊට පස්සේ කියනවා මහරජාණන් භාග්‍යවතුන් වහන්සේ විසින් කෝසල සංයුතයේ ආවාස දානසංශ දානානිසංශ ආවාසයක් පූජා කිරීමේ ආනිසංශ වදාරපු තැන ග්‍රාම්‍ය වූ විහාරයන් කරවන්නේ එහි බහුශ්‍රත වූ සංඝයා වාසය කරවිය යුත්තේ. ඇතරම විහාරයක් හදලා ඒ විහාරයේ විශේෂයෙන් වැඩ වාසය කළ යුතුම භික්ෂුවක් ඉන්නවා. ඒ තමයි බහුශ්‍රත භික්ෂුව. ධර්මයේ ගොඩාක් දන්න භික්ෂුන් වහන්සේ නමක් විහාරයක වාසය කරවන්නේ. විහාරයක් හදවනවා නම් ඒ විහාරේ බහුශ්‍රත භික්ෂුවක් වාසය කරවන්නේ. ඒකට හේතුව තමයි එහෙම කියන්න හේතුව කරුණු දෙකක් සලකමින්. ඒ කවර කරුණු දෙකක්ද යත් විහාර දාණය යනු සියලු බුදවරුන් විසින් ප්‍රශංසා කරපු වර්ණනා කරපු දෙයක්. අනුමත කරපු ප්‍රශංසා ස්තුති කරපු දෙයක්. ඒ විහාර දාන හේතුවෙන් ඔව්හු ජාති ජරා මරණාදී නිදහස්ව ලබන නිර්වාණ අවබෝධයෙන් සාක්ෂාත් කරන්නා වූය. මේ විහාර දානේ පළමුවෙනි ආනිසංසයයි. විහාරයක් පූජා කිරීම හේතු කරගෙන ඒ පින්බලයෙන් ඒ විහාරේ පූජා කරන මිනිස්සු ජාති ජරා මරණ වලින් නිදහස් වෙනවා කියනවා නිවනට උපකාර වෙනවා කියලා. ඒතර වෙහෙර විහාර කුටි සෙනසුන් කරන එක කොච්චර උපකාරක උපකාරයිද කියලා බලන්න. මිනිස්සුන්ට ඒ යහපත වෙන බව දැනගෙනම බුදුරජාණන් වහන්සේ විහාර හදන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ විහාරයකට ආසාව නැතුව රහතන් වහන්සේලා විහෙර විහාරවලට ආසාව නැතුව ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ විහාර අනුමත කරනවා ඒ විහාර හදන අයට සසර දුකින් නිදහස් වීම පිණිස. ඒ අර්ථය පිණිස නේද? ඔව්. දැන් ඒකනේ දැන් මේ ධර්මයේ ඉස්මතු කරපු දැන් මහමෙවුනාවේ විහෙර විහාර චෛත්‍ය බෝධි කර්මාන්ත කරගෙන යනවනේ. මේවා කාටවත් අපිට දැන් සමහර වෙලාවට මහත්තයා අපි චෛත්‍යයක් ඇදුවොත් ඒ චෛත්‍ය හදන්න වෙන මහන්සි වෙන හාමුදුරුවෝ චෛත්‍ය හදලා ඉවරලා වෙනස් කෝකට යනවා. එහෙමයි ස්වාමී. සමහරවිට ස්තූපේ හදලා මාස 6ක් විතර ගියාට පස්සේ ඒ ස්තූපේ හදන්න හදනවා දැක්ක හාමුදුර නමක්වත් නැහැ. එතකොට මේ මහා මෙවුනාවේ විහෙර විහාර ක්‍රම ටික තියෙන්නේ මේ අහිංසක මිනිසුන්ට සංසාරයෙන් නිදහස් වෙන්න පුංචිෝ පුණ්‍ය සංස්කාරයක් රැස් කරගැනීම පිණිස. මොකද බුදු කෙනෙක් පවා විහාර දාණය අනුමත කරන්නේ ඒ පිණිස. අනිත් එකේ විහෙර විහාර ඊළඟට අලුතෙන් අසපු හදනේවා ඒ මිනිසුන්ට ධර්මයේ හාලා සසර දුකෙන් නිදහස් වීම පිණිසම වෙන වෙන දෙයක් පිණිස නෙවෙයි. ස්වාමීන් මහා සංඝරත්නයේ උදෙසා කුටිසෙනසුන පූජා කරගන්න තියෙනවා නම් සියල්ල කරගත්තා කියලා ඒ සියල්ල දන් දුන්න ඒ කියන්නේ මහත්ය ලස්සන වෙන්නේ එක දානයක් තියෙනවා. දැන් ඇඳුම් දීම තමයි ලස්සන වීම පිණිස දන් දීම පිණිස තියෙන්නේ. මානසික ක්‍රියාව තමයි මෛත්‍රිය. එහෙමයි. බාහිරව පූජා කරනවා නම් ලස්සන වෙන්න යමක් ඇඳුම්. ලස්සන ඇස් දෙකක් ලැබෙන්නේ ආලෝක පූජාව. ඊට පස්සේ සැපේ ලැබෙන්න යාන වාහන පූජාව. භවභෝග ලැබෙන්න ආහාර පූජාව. ඊළඟට ওই විදිහට තියෙනවා. අයි අමෘතේ ලැබෙන්න ධර්මයේ දන් දෙන එක. සියල්ල ලැබෙනවා වෙනවා සියල්ලම දුන්නා වෙනවා. දැන් ওই එක එකට එක එක පින්කන්නේ. කුටියක් සෙනසුණක් ආවාසයක් පූජා කළොත් සියල්ලම දන් දුන්න වෙනවා. එතකොට පින්කම් ධනේ වියදම් කරලා කය වෙහෙසවලා මේ ලෝකේ යම් පිනක් කරනවා නම් කුටි පූජාව, වෙහෙර විහාර පූජාව තරම් පූජාවක් නැහැ. ඒ තමයි ඉහළම තැන. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුමත කළා කියනවා. තවද මහරජාණන් විහාරයක් තිබෙන කල්ලි එහි වික්ත වූ භික්ෂූනි හුත් සුවසේ වාසය කරති. විහාරයක් තිබෙන කල්හි භික්ෂූන්ගේ දර්ශනයද සුලභ වෙයි. සාමාන්‍යයෙන් භික්ෂුණීන් තැන් තැන්වල වාසය කරන්නේ විහාරයක ඉන්නේ. ඒක විහාර දානේ තියෙන නිසා භික්ෂුණීන් ඉන්න කියන පිරිසට ඉන්න තැනක් තියෙනවා. ඒ වගේ විහාරයක් තියෙන කල්හි නිතර භික්ෂුන් දකින්න පුළුවන්. ඒ ඉස්සර චාරිකාවේ වඩිනවනේ අද දකින්න තියෙන ස්වාමීන් වහන්සේලා ආයෙ දකින්නේ අවුරුදු ගානක්. ඇයි යන මාවතේනේ මිනිස්සු දකින්නේ. විහාරයක් තිබ්බට පස්සේ නිතර සංගය දකින්න ලැබෙනවා. ඊළඟ විහාරයක් නැති කල්ලි භික්ෂුන්ගේ දර්ශනේ දකින්න නැත. මේ විහාර දානේ දෙවෙනි ආනිසංශයයි. ඒතර සංගයා නිතර දැක දැක වාසය කිරීම කොච්චර මිනිසයාට යහපත පිණිස පවතිනවද? ඒකනේ බුදුරජාණන් වහන්සේ මේක අනුමත කරන්නේ. අනුත්තරීය කාරණාවන්නේ අනුත්තරීය කාරණාවන්නේ සංගයා නිතර ඉන්න එක. දැන් අද කාලේ සම්පූර්ණ මේක වෙනස් නේ. සංගයා නිතර දකින්න ලැබෙනවා කියන එක වාසනාවක් නේ. එතකොට මිනිස්සු එළියට ගිහිලා හාමුදුරනවක් දැක්කොත් අසුබයි කියලා එනවනේ. අනේ ස්වාමීනි මේ ඉගැන්වීම නේද? අපිට කවුරු ඒ කොහේ ඒ තමයි අපේ තිබ්බ සිංහල සංස්කෘතිය බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පෝෂණය වෙච්ච සංස්කෘතිය කාලිංග මාර්ගයෙන් ආපු Hindu ස්වභාවයත් එක්ක ඒ වගේ එතනින් පස්සේ ගොඩාක් සිද්ධ වුණ දකුණු ඉන්ද්‍රිය ආක්‍රමණත් එක්ක වෙනස් වුණා. ඊට පස්සේ බටහිර සංස්කෘතියෙන් එහින් වෙනස් කළා. ඉතින් මේක අච්චාරුවක් වෙලා තියෙනවා මහත්තයා. ඒ කාරණාව එහෙම විස්තර කළාට පස්සේ ඒ ඒ එපමණකින් මේ රජතුමා පැහැදීමටපත් වෙනවා. පැහැදීමටපත් වෙලා සතුටු වෙලා ස්වාමීනි රාම්‍ය වූ විහාර කරවන්නේ ඒ බහුසුතු සංඝයා වාසය කරවිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාව තෘෂ්ණාවක් උදෙසා කරපු දෙයක් නෙවෙයි කියලා ගොඩාක් සතුටු වෙලා රයිසුමා මේ ප්‍රශ්නේ සම්පූර්ණියටපත් වෙනවා. අවසරයි ස්වාමීන්. ඔබ වහන්සේට බොහෝ පුණ්‍යානුමෝදනා වේවා ස්වාමීන් අවසරයි. අද දවසේ මේ උතුම් මිලිඳු රාජි ප්‍රශ්නය සදාම් පිළිසඳර පිණිස අපිට පැවතුණු කාලය නිමා වුණා. සමාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර